කතාවන්ට ආධික පිළිතුරු පින්වත් හැමදෙනාම සූදානම් වන්නේ මහා කාරුණික ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට සැලසිල්ල පිණිස දේශනාකට වදාළ උතුම් ධර්ම මාර්ගය අනුසංගමනය කරන්නටයි පින්වා හැම කෙනෙක්ම සැදී පැහැදී සිටිනවා. පින්තුනි මුදලට යෝනිසෝ මානසිකාරයෙන් කියන පිළිතුරා මේ එක බණ හරයක් ඇති ඉතා මුස්මනේ ඒ තමන් විලක්ෂය හසුරා ගන්න ඒ භාවකට ප්‍රවේශ වෙන්න යෝනිසෝ මානසිකාරයෙන් කියන දෙනෙක් එක්ක බණ පරිදි කියන සදාන්තයන් වහන්සේ දේශනා කළා. දැන් බලන්න අවුස්සෝපාද කාලවල ඉඳලා සමහරවිට ලැබිලා තියෙන එකම කාරණාව. දැන් ජීවිතේ කියන්නේ කාල පිළිදෙඩක් වගේ. අවුරුදු 60000ක් එකම අනුශාසනාව තමයි ලැබිලා තියෙන්නේ. මේ අනුශාසනාව අහලා පංචාවිස්ස අර්ථ සමාපatti කියලා කියන ඒ සාපකයන් වහන්සේ විශ්සතිච්ච එක වචනය. ඒක බලන්නේ බාහිරින් මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ලැබෙනවා කියලා අභ්‍යන්තරක වශයෙන් යෝනිසෝ මනසාරේ විවර දෙන්නේ කියලාකොට දිනු කරගත්ත කෙනෙකුට මේ ධර්මයෙන් විස්තර කන් වෙලා ගන්න පුළුවන්. එහෙමනම් අපේ ඉන්න තුන්ලාකට විද්වත් වූවම බාහිරින් මේ සිය සත්‍යය යන්නේ අහන්න ලැබෙනවා. නමුත් අභ්‍යන්තරක වශයෙන් මොකද තේරෙනවා යෝසෝ මනසකාරයේ කියන දේට මනසකාරය අද. කියනවා නම් මේ විදිහට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හැමෝම මහන්සි වෙලා උත්සාහයෙන් මේ ධර්මයේ ලැබෙන මේ වෙලාවේ අල්පාංශයක් කියන මේ විලාහේ මොනවා තරම් අපි මේකට කැප වෙනකෝ බලන්න ඉතාල බුදුරජාණන් වහන්සේ අර දීර්ඝාවක කියන ආරාම වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලාට කරපු අනුශාසනාවෙන් පැහැදිලි වෙනවා සකාලයන් වහන්සේ වදනකොට ආමුදුවේ අතරම භාවනා කරනවා සතාරයන් වහන්සේ ළඟටම වැඩේ. ළඟටම වැඩගෙන මොකක්ද වහන්සේලා හොයලා කරන භාවනාව. මේ භාවනාව කියලා කියන ප්‍රාමෙහි අපි මරණ සතියයි වඩා එහෙම හොඳයි. අප්‍රමාදයේ කියන්නේ මරණ සතිය තරම් කිසිම දෙයක් නැහැ. ඒක නම් කියන කොහොමද මේ නම් ගන්න සතිය වඩා. ඒ භාවනාවට උත්තර දෙනවා භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ එක දවසක් මට ජීවත් වෙන්න ලැබුණා කියලා. එක දවසකින් යහපත් මගේ කිසි ප්‍රාර්ථනාවක් නැහැ. එක දවසක් සතරාන්තයන් වහන්සේ යම් ප්‍රාර්ථනාවක් අනුගමනය කරමින් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියලා සංඥාවක් මට තියෙනවා. අනුභවවලින් විස්තර වෙනවා. උන්වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මම උපහාරවල දැන් මේ හයිලෙන් ඉඳලාම උපහාරය. එච්චරයි මගේ ප්‍රාර්ථනාව. ඊට වඩා මම ඉතින් හිතන්නේ නැහැ. ඊළඟට මම කියනවා. උන්වහන්සේ කිව්වා ස්වාමීන් මම එක පිළිද පාපය. එක පිළිද පාපයක් වඩන කාලයේ ඒක මගේ මානසික චිත්තයේ සංඥාවයි කොහොමද තියෙන්නේ. ඊළඟට මම ඕනෙ විදිහට හය නමක් කියන හැම. හතර නමකට බුදුරජාණන් වහන්සේ මේ නම කොහොමද වඩන්නේ? බහතුතු මහත්මයා මම මානසිකව වඩන්නේ හතක දස්ස වක්තිද උගුරින් පහළට යන්න කලින් මගේ මානෙ වේදී සිට සංනාවක් මට තියෙනවා. අතන නම උත්තරව. මොන මහන්සිය කියනවා බහතුතු මහන්සිය උඩට ගත්ත හුස්ම පහළට එළඹ කලින් මගේ මරණය සිද්ධ වෙන්නේ කියන සංඥාවක් කොහොමද තියෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ යාතනාමින් මහලා තථාගතයන් වහන්සේ වදාරනවා මේ අතරමගේ නමලා හය නමක් නේ. හය නමක් මරණ සත්‍යයේ නමක් කියනවා. මරණ සති භාවනාවේ හය නමක් නේ. වෙනවන්තුමකින් හරියට වැඩි සමස්තා ඒ තමයි හතට ගත්ත බක්තිද උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධනේ කියලා හිතනවා උඩට ගත්ත මුස්ම පහළට යන්න කලින් මරණය සිද්ධනේ කියලා මම හිතරට තමයි මම මේක මතක් කරේ ඒ අනුව පිළිබඳව අපි කොච්චර ඈතද කියලා පිළිතුරු කරලා අපි කොච්චර ඈතට කියලා කල්පනා කරලා බලන්න ඕන. එතකොට බලන්න අපි මරණ සත්‍ය වඩනවා බොහෝම ප්‍රමාණයි. දැන් අපි අපේ බලාපොරොත්තු කියන එක දවසක් නෙවෙයි මම ආදර මෙතන පොඩි ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේට අම්මා කෙනෙක් කියලා රැකෙන්නේ එයා මොකද පිළිගන්න ඕනේ හොඳට ඉගෙනගෙන අපි වයසට ගියාම අපට ධර්මයේ කියලා දෙන්නේ මුලව ඉගෙන ගන්න ඕනේ. ඉන්නේ මුලදට කියනවා. ඉතින් ඒ අම්මා අවුරුදු 80කට වඩා වැඩි. නමුත් ඒ අම්මට තේරෙන්නේ එයා දැන් වයසයි කියලා. එයා කියනවා අර සූති හාමුදුරුවන්ට අපි වයසට ගියාම එතකොට යම්මාන සාමයෙන් කාම කර්මයේ කියන්නේ මා බලන්න මේ රටේ ඒක කාරක් තේරෙන්නේ අපි අයද ඒ නිසා කියනතොරේ අපි පුළුවන් තරම් මේ අනිත්‍ය සංඥාවට සම්බන්ධ අපිට සංඥා අනිත්‍ය සංඥා අනත්ත සංඥා මරණ සතිය මේවා දෛනිකව අපේ ජීවිතේ උරු කරගන්න මොකද ඒ කොහොමද තමයි අපිට දැනගන්න අදා ගන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ කවම් උත්සාහයක් නැතුව අපි දතාම් දතු ක්‍රමයේ වැඩි කරගෙන ගියොත් අපිට මේකෙන් කිසි ප්‍රයෝජන ගන්න බෑ. ඒකයි මම කියන්නේ අද දවසේ ඇතුළත තමයි සමා ගැන විතරක් බලන්න. වෙන කිසිම දෙයක් ගැන බලන්න එපා. මේ භවනා සංකීර්ණතාවය මේක. එහෙම බලනකොට තමයි අර නිවන නම් නැයක් වෙයි. දැන් මේ භාවනාවේ දෙන්නේ තුනකේ නිවන ධර්මයක් කරන්නේ. නිවන කියන තුනකට ගන්නවා. මේ ආලෝකයේ කියන අඳුරන අඳුර කියන ආලෝකන ඒ වගේ තමයි නිවන නම් පිටිකට කියනවා නම් එතන මේ ධ්‍යානාදී සමාධි ප්‍රසාරති මොකොත් නැහැ. නිකන් මේ ඇවිල්ලා ඉන්නේ නිවන ඈත් කරන විශේෂය. මේවා ඈත් කරගත්තොත් තමයි අපිට අනිත්‍ය දුක්ඛනාත්ම කියන විලක්ෂණයට ප්‍රවේශෙන්න පුළුවන්. මේක හොඳට තේරෙනවා දැන් අර ජීවිතයේ පිරිසාර දැකවන්නේ ලබා ගන්නට ඒක දැනට කියනවා කර්ම මතක් සම්පූර්ණ කරන්න කියලා. ඒ විදිහට ප්‍රධාන සංස්කාරව නිරෝධාත්ම දෙක ඊළඟට බහුසුතකම ඊළඟට තුන්වෙනි ජීවිය සත්‍ය සත්‍යාව මේවා සම්පූර්ණ කළොත් ජීවිතයේ ඉස්සරහ හැදලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළනවා පරිපූර්ණ පිළිසරණක් තියෙන්නේ අභ්‍යන්තරික කරුණු හතරක් තියෙනවා. ඒ තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි විහා. විහාර කියනවා පිළිතුරේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් කියන්නේ මේවා ත්‍යාගල මොකද උත්තර පිටරලා සතර ගොඩක් ඥාන එතන ප්‍රකාශ යථාර්ථ නැතිද එහෙමනම් අර පරිපූර්ණ ආරක්ෂාව කියන අධ්‍යයනකරන කර්මාවල තමයි මේ ධ්‍යාන හතර ධ්‍යාන ධ්‍යානකම් බලන්න දෙයක් නැහැ නීවරණ යටපත් කරන අපේ සිිතේ තියෙන ඒකාග්‍රතාව සමාධිය තමයි මේක අත්‍යවශ්‍ය වන්නේ මේ සමාධිමත් එක තමයි යථාර්ථය දකින්න පුළුවන් ප්‍රාණ ශාන්ත මාර්ගය සම්මා දිට්ඨියද සම්මා සතිය දක්වා ඔය අංග හත උපකාර වෙන්නේ සම්මා සමාධිය. සමාධිය විස්තරේ භාවිතී එකයි. මහා සමාධිය නිවන කරන්න සමාධිමත් එක තමයි යථාර්ථය දකින්න පුළුවන්. අපේ පින්නතොල්ලා දැන්නේ නිවන ඈත් කරන්නේ මේ තරම් තීකමයි. මේ වන ධර්ම ඈත් කරන්නේ අපේ පින්නතුල්ලා මේ අනිත්‍ය දුක්ඛ ආත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න අවස්ථාවෙන් හදාගන්න. ඒකනම් මේකට පින්නතුන් පුදුමාකාර විදිහට අපට අවශ්‍ය කරනවා. වේදිත කියන අපේ කල්හය නෙමෙයි. මේ සත්‍යයක් නිවිල කියන්නේ අපකරවල දෙන්නේ නැති උතර දාන උපදවා ගන්න බොහෝම සිහියෙන් මේ ගමන යන්න පුළුවන් කෙනෙකුට තමයි මේ සැනසෙන්න ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. එතනකින් ගාමනය කියනවා අභිභාවයෙන් කියලා ආයතන විශේෂ කාරණා හතක්. අභිභාවයන වල එකක් කියනවා අභිභාවයන කියන අභිභාවය කරනවා. එන ඕන මාර්ගයක් කරන්න ගාම භාවනාවෙන් විතරයි කරන්න යන්නේ. දැන් අපි කියවන නිවාර ධර්ම මේ වාම ධර්ම ඇස්තිරෙන විශේෂයෙන් භාවනාව කරලා යනවා. මේ වර්ණ ඇස්තිරීම. මේ වර්ණ ඇස්තිරීම පිළිබඳව මේ දෙන්නතර දැනගන්නවක් නෑ. නමුත් දැන් අපි මේ දෙන්නතර අපි කොහොම භාවනාවක් කරගෙන යනවා. භාවනාවක් කරගෙන යනකොට අපිට අසුබ සංඥාව වලනවා කියන්නේ. අසුබ සංඥාව වදාගෙන යනකොට එම දස දැන් දස අපි කරන්නේ. දස දසක් නතර වශයෙන් ගන්නවා. දසනක භාවනාව කරගෙන යනකොට මේ දස සතර ගැටීමක් කියන්නේ ඒකලා කල්පනා කරන අනේ මේක තමයි වෙලා තියෙන්නේ. අභිභායතන කියලා කියන්නේ ඉතිරෙනවා අහු වෙනවා. කරගෙන ගිය අහු වෙනා අහු වෙන කරගෙන යනවා. ආදම උඩා අයලලා කියනවා ස්වාමීන් වහන්සේ මම වරාමේ යනකොට මට මේක අනිත්‍ය ලක්ෂණය වැටුණා. මම අර තාපරේ කරලා අනිත්‍ය ලක්ෂණය පොදු කරගෙන ගියා. ඒකට අභිප්‍රායතන කියලා කියන්නේ ඒක පොතකට ආවා. ආන්දරම කියන අකුරේ දෙන කිරීම නම් අකුර වලටම දරා ගන්න. එහෙම නැත්නම් මේක කාටද කියලා මේක අනිත්‍යයි කියලා. එහෙම නැත්නම් කරන්නේ නැහැ. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න ඕන අපි දැන් භාවනාව දෙගත්තාම මේ මේ සිය සිතිවිලි දෙන්න පුළුවන්. ඒක හොඳ පැත්තෙන් විදිහට නිවාරණ විදිහට එනවා. නිවාරණ විදිහට આવුත්නම් මේ වැස්ස නල ගන්න පුළුවන්. දැන් දෙයින් රාගයක් ඇති වෙනකොට සිහිය කියන කලාට මේ රාගය කියලා තේරුම් ගන්න පුළුවන්. දෙවියන්ට ඇති වෙනකොට ඒක කන්තිය කියන කලාට. හැබැයි පොතේ විදිහට එනකොට හොඳ විදියට ලකුණු දැන් පරණ ගාපු විදියට වැටෙනවා මේක දැන් මට මේ විදියට දේවල් පරණ ගාපු විදියට වැටෙනවා ඒක ඒකත් අර ලකුණු එයා මම කරගෙන ඉන්න භාවනා කරගන්නවා ඒ නිසා වෙනතුනා දැන් මූලික වශයෙන් ලබා ගන්න කර්ම ආමයේ පුරුදු කරන්නේ ඒ පරියන්කේදී පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව අපි එකින් එක දැන ආරම්භ කරනවා මේක හොඳයි කියලා කියනවා. අතෙන් යනවා මෙතෙන් යනවා එහෙම ඔබත් කියනකොට අපේ භාවනා සාර්ථක වෙන්නේ නැහැ ඒක මම තවත් උදාහරණයක් කියන්නම් දැන් සතින භාවනා කරනකොට සතින භාවනාව සතින මණ්ඩලයක් ඉස්සරහ තියාගෙන ඒ භාවනාව අපි තුමා අතික සංඥාව කියන්නේ අතික සංඥාව වඩන්නේ හරිද කියලා ඉස්සරහට ඉතින් අපි අපි අපි අපි කියලා කිසිම දෙයක් ඉතින් නිසා දැන් භාවනා කරලා නැත්නම් ඇරෙත. නැත්නම් නෙවෙයි. අත්න භාවනාව තමයි. ඇත්තටම පස්සේ අපි අපි කියන්නේ. එහෙම ඉතලා ඇත්තට වහලා බලනවා ඒ ගත්ත නිමිත්තේ පරිකාම වෙන්නේ. ඒ ගත්ත නිමිත්ත ඇත්තට වහලා තමයි ආරම්භව කියනවා කියලා බලන්න. සාරාංශ පොත කියනවා නම් මේක මුද්ද භාවිත කියලා. එහෙම නැත්නම් ආයෙ අපි කියලා බලන්න අක්ටි අක්ටි අක්ටි අක්ටි කියලා බලන්න. මොන ආයෙත් දෙක වහලා බලන්න. හිතේ මෙන්න නම් එක්ස්ප්‍රෙස් එකක් වගේ එල්ලයි. ආයෙත් නැත්නම් ආයෙත් එක්ක කරගෙන අක්ටි අක්ටි අක්ටි කියලා ආයෙ බලන්න. ඊළඟට කියනවා මේ අපි කරමු දැන් ආරා මාත්‍ර පිටතාවා සාමා මාත්‍රයක් පිට සාමන කර්මස්ථානාකාරී මොහොතේ උගන්වන ශීලී වාදේ එතන වහාම නැතිලා යන්නේ මොකද නැතිලා ගියේ නැත්නම් භාවනා කරන යෝගාවචරයට හිතෙනවා හරි ජීවිත කරා නැත්නම් නැහැ ඒක වාදේ අරබන් එහෙම අපේක්ෂාවක්වත් දෙන්නේ නැහැ. ඒකට යාට බාස් කරදී අර සමතහනකට වඩාන්න අප්‍රමාදය කරගන්න තමන් විචේ කාරාව වෙනවා එතන දැන භාවනා කරන්න එපා. වෙනතකට කියලා භාවනා කරන්න කියලා ඒක බොහොම උත්සාහය අර ලබාගත් පරිභාවනය නැත්නම් අර කාරා වාස්තවය රැකගන්න එයා මහන්සි ගන්නවා. අන්න ඒ වගේ සිද්ධතුන් අපි හොඳටම තේරුම් ගන්න ඕනේ දැන් මේ භාවනාවක් කරන ඕනේ එකක් කරගෙන යනවා. ඉඳලා තව එකක් හොඳට වැඩෙනවා කියන එකක් එකක් කරනවා. ඊළඟ සාමිනත් වෙලාට ඒක කරනවා මෙන්න මේක කරනවා. දැන් බලන්න එකම කර්මස්ථානය. රාජ කර්මස්ථානයට දෙනවා. වරණ අපුද. මේක පාරම කසින වගේ කියලා සිදුවා කියන ඊළඟට කසින දෙයක් කරනවා. ඒක කියනවා ඊළඟට එතන මේ මොන රාජ කර්මස්ථානය කියන්නේ තමයි. අකවිලාසු ආකවිලාසු වේවා. ඒ ධාතු මනසාරයේ කියන එකම ඒ භාවනාව මේක හොඳට ඉතිරෙන්න පුළුවන්. ඔය විදිහට කියනකොට ඊළඟට ඔක්කොම සාමාන්‍ය මනසේ වලට ඒ විසංගත පුළුවන්. එහෙම නෙවෙයි එක අවස්ථාවක අපි ඒ කරන කර්මස්ථානයට ඒ කාන්තේ හිත ගන්න ඕනේ. එහෙම නැතුව අපට නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මේ වෙලාවේ පිළිතුරා ආනාපානසතිය වඩනවා නම් ආනාපානසතිය පිළිබඳව තමයි අපි කටයුතු කියන්නේ. නැත්නම් අර භාවනාව මේ භාවනාව අපරේ කරන්නේ නෙමෙයි මෙතන කරන්නේ නෙමෙයි. ඒ විදිහට කරොත් පිළිතුරේ අපට නිසි හොඳ ප්‍රතිඵල ලබා කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපේ ඉලක්කය තමයි නිදිමරන. ඒ වගේම සියලු ප්‍රතිවිරුද්ධ ධර්ම නැඩපවත්තමින් අපේ හිතේ ලොකු ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම තමයි අපේ කායම කර්මාන්තය. ඒ නිසා දැක්වීමක් හැම කෙනෙක්ම මේ කාම ව්‍යාපාද ඊළඟට පිළිතුරෙන් සාරස කාමයෙන් සම්පූර්ණයෙන්ද ඒ වගේම උද්දච්ච කුච්ච කියන දෙලසංසාරමක් දෙවි ඒ වගේම ඉච්ඡා ගති මේ සියල්ලම නඩ පැවැත්මේ තමයි ඕන සමාධිය ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් පින්නතුල්ලා හිතන්න ඕන අපි මේ කරන කාර්යම් කිසි දෙයක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වර්ධන කරන සම්පූර්ණයෙන්ම උසහාගෙන තියෙනවා. එහෙමනම් අපි දානයක් දෙනවට වඩා මහා උත්සාහ කරනවට වඩා මේක මොහොතක් මෙතන ඉඳගෙන තියෙන කර්මස්ථානයක් හේතු කරනවා කියලා කියන්නේ ඒ ඥානීයත වඩා ශ්‍රේෂ්ඨම ක්‍රියාවක්. ඒවා නිකන් සාමාන්‍යයෙන් දරෝ ඒ සංගම ඉහළම තමයි කියනවා. ඊළඟට ඊළඟ කියන්නේ තියෙනවා කියනවා. ඒක බලන්න මේ ලෝකයේ තියෙන සියලු තීකා ආදිල තීකා මේ බැරි බැරි තීකා කියනවා. ඒ සියලු තීකා වලට වඩා මෛත්‍රිය මොකක් වඩනවා එහෙනම් දැන් අනිත්‍ය සංඥාව වලින් එකක් කරවුද ඒක දැන් මේ පිළිවෙතුන්නා බලාපොරොත්තු වන්නේ නිවරණයටපත් කරලා ඒ සමාධිය ඇති කරගෙන ඒ තුළ යථාර්ථයේ දකින්න තමයි මේ කරන්නේ ඒකනම් පිළිවෙතුන් මේ පිළිවෙත් හැමෝම දැන් ඉතිරේ කාලේ ඒ පරියන්තය දැන් ඇති කරගන්න පරියන්තය මූලික වශයෙන් අන්තාත්මාවක් වැඩි තරම් නොදී ප්‍රායෝගිකව මේ පරයන්ත භාවනාව සිදු කරන්නටයි අපි මහා ගන්නෙමු විශේෂයෙන් මේකට ගන්න ඕන ආනාපානසතිය මූලික කර්මස්ථානයේදී තුන ප්‍රධාන හොඳට විකල්ප ධ්‍යාන ගන්න ඊළඟට සෝවාන් කුමතරල විතරා ගන්න ඕන මේක මේක කියන්නේ කියන තෝ එහෙම නැතුව ඉස්ලාම් මොකක්දගත්තු නැරෙන කම්ම ඔය විදිහට ඉස්ලාම් මේකවල තමයි භාවනාවන් සිද්ධ වෙන්නේ ඒක දිනුවක් කරා යන්න පුළුවන් කමක් නැහැ සවහන් සෝස්තරයෙන් තමයි අපි ප්‍රාරම්භව එහෙනම් මේක මේ මතක තියාගෙන අපි ආපාත කර්මස්ථානදී කරමු විශේෂයෙන්ම මම අද මේ කියන කියලා දුන්නේ ආපාත කියලා වදනකට මොකක් හරි අනිත් සංඥාව අපිට ආවොත් ඒකට ඉඳාගන්න එපා. අර සමාධිය පරිපූර්ණ කරගන්න මහත්කම්. මොකද ආනාපාන සතිවලට අනිත් සංඥාවදී හොඳයි. නමුත් ඒක තුනක් සමාධිය කලාකම් වෙනද සමාධි සමාධියලා වෙන පිටේ. ඒ විතරට පස්සේ උන්ද අනිත් සංඥාවවල ඒකත් මම ගන්නවා ආත්මෝ භාවනා කාලෙදී නැහැ. එහෙමනම් මූලික කර්මස්ථානයේ හුස්ම රැල්ලනම් හුස්ම රැල්ලම ඉදිරියට කරගෙන යන එක පරිණාමයක් කියන්නේ පරිණාමයක් අපි හිතමු නවයේදර ගණන් සම්පර්යන්තේ ආරාපාන්ත තුන ඊට පස්සේ අපි ඊළඟ පරිණාමය ඊළඟ භාවනාව ආරම්භයේදී අනිත්‍ය සංඥාව මොකද ගන්න පුළුවන් මම මේ කියන්නේ අපි ඉඳගන්නේ අනිවාර්යෙන්ම ආරාපාන්ත අනිත්‍ය සංඥාව තමයි මේ භාවනාව ඉදිරියට කරගෙන යනකොට වෙනස් වෙනවා. ඒක හැම භාවනාවක්ම ප්‍රයක් අතර සමහර සම සම සම සතර සම්පස්ථාන දෙන්න කරලා. දෙන්න කරගෙන ඒකේ කියලා පිටින් කොටු කරනවා. ඒකෙන් වෙන්නේ කිසිම භාවනාවක් වැඩි නැති. ඒක මම විශේෂයෙන් කියන්නේ මේකට සම්බන්ධ ඒ අතර එලා හැම කර්මස්ථානයක්ම නාම දෙකකින් දෙකකින් උනස්සුවට වරදවා. ඉතින් ඒක තමයි සමාජ මාර්ගය ගත කරන්නේ. ඉතින් මොනවා ඔය දෙන්න මේ භාවනාවදී වෙන සමාධි අතුලක් වෙන්නේ. සත්‍යමත් වූ සමාධියට යථාර්ථය ගන්නේ කොහොමද නැහැ. එහෙමනම් දැන් කවුරුත් නැගලා මොකද ඉරියව් වෙනස් කරන්නේ ඉඳලා මොකද කරන්නේ කියලා වාහනේ ගන්න පුළුවන්. ඒ නිසා දැන් කවුරුත් ඉරියව් වෙනස් කිරීමක් වෙන්නේ නැහැ. ඒවත් පිළ සම්පාදනය කරනවා. ඉරාජන් සර්වඥ මහන්සේ නමස්කාර කරලා අපි සෝවත්තිය සම්පාදනය කරන සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස ස්වාමී වාසනා හරි අකුරක්

ආන්ත ප්‍රතිපත්ති පූජා අනන්ත කුලයෙන් අමන්නා සම්මා සම්බුද්ධ මාකේ නමස්කාරය මාකේ නිමිත්තේ ඕනාස්තර ඕනා

මේ සාධාරණ නැතිනේ නෝදයට ආරත සංසන්නද එන සංසන්න සාරව සංසෝධන ආසන්න ධම්ම සාධි සුද්ධ ආරක්ෂණය දෙවිය සාන් ආරක්ෂණං දෙන යසේ සාන් ආරක්ෂණා ආනන්දේ කුණයෙන් අමන්තා ඉන්න සම්බාධින යක්ඛය මාගේ නමස්කාරය භගවාති අනන්ත කුමරින් සම්මානාදසං මහා සංඝරත්නය ආමේ නමස්කාරණ දේවා මාගේ ජීවිතය

සමාදෙන්නේ ආනන්දයෙන්

මානෙන්න නිරෝධියෝ වායිලෝකස්නා සරණායිස්නා නිරෝධියස්නා නිරෝධියස්නා යමයි

අධ්‍යාපක පිළිවෙල සම්පූර්ණයෙන් බාහිර රූප මේ නැතිවෙන සාරකත්වයෙන් කබල කරනවා කියලා වායෝ නැති සාමාන්‍ය ප්‍රඥාවෙන් දැන් තමන් ඉන්න ආගෙන ගන්න කිසිදු වාහනයන් ආගෙන ඉන්නවල සිද්ධ වෙනවා සිද්ධ දක්වන දැන් මම ආවිලා ඉඳගත්පත් කරන දෙකේ උපකාරය. මේ විතරතාවක් ඉඳලා දැන් මේ ප්‍රදේශයේ නාස්ථාන්ත ඉන්ද්‍රියේ විතරාය. කොතරම්වත් දැනෙන්නේ කාලවල දුකා. ඒ මොන ප්‍රදේශයේ නාස්ථාන්ත ඉන්ද්‍රියාවෙන් ගියා. ඉන්ද්‍රියාවක් දැනගෙන ඉස්සරහට යනවා. දෙවෙනි කාරණේ සුරාගන ආත්මස්වභාවය ආත්මස්වභාවය සෝපතෝ වාසී සතෝ වාසී